සම්මා සම්බුද්දස්සේ සහස්සම් පිචේගතා අනත්ත පද සංහිතා ඒකං ධම්ම පදං සෙය්‍යු යං සුප්පා උපසම්පති සද්ධහා බුද්ධි සම්පන්න කාර්මික පින්වත්නී අපි ගෞරණීය ස්වයින්නා සේලාවෙන් අවසරයි සද්ධහා බුද්ධි සම්පන්න කාර්මික පින්වත්නී අපි මේ තෝරාගත්ත ගාථාව සඳහන් වෙන්නේ ධම්මපදයේ ධම්මපදයට අයිති ගාථාවක් මීට වසර 2600 ගණනකට පෙර ඉන්දියාවේ සිද්ධ වෙච්ච එක ලස්සන සිදුවීමක් ඒ කාලේ ඉන්දියාවෙන් ඒ කියන්නේ බරණැස දඹදිවින් ඈත ප්‍රදේශයක හිටපු මිනිස්සු කට්ටියක් නෙවුනගලා දුර ප්‍රදේශයකට යන්න එමත් නැත්නම් මුහුදු ගමනක් යන්න පිටත් වෙලා ගියා. ගියායින් පස්සේ මොකද වුනේ? මේ නැව මුහුද මැදදී විනාශ වුණා. විනාශ වුණායින් පස්සේ ඒ නැවේ හිටපු මිනිස්සු බොහෝ දෙනෙක් විනාශයටපත් වුණා. මස්සෙන්ගේ ආහාර බවටපත් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ කතාවට සම්බන්ධ කතානායකයා මේ පුද්ගලයා මේ නැවේ හිටපු එක පුද්ගලෙක් මොකද කලේ ඒ නැවින් ගැලවිච්ච එක ලෑල්ලක් ප්‍රයෝගී කරගෙන බොහොම අපහසුවෙන් මුහුද තරණය කරන්න පටන් ගත්තා පටන් අරගෙන පොතේ සඳහන් වෙන විදිහට සුපාරක පටුන කියන ඒ ප්‍රදේශයට ගොඩ බැස්සා ගොඩ බැස්සායින් පස්සේ මේ පුද්ගලයාට අඩුම තරමින් අඳින්න දෙයක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. මේ පුද්ගලයාගේ නම බාහිය. ඉතින් මේ බාහිය වටවිට බැලුවා කොහොමද දැන් මේ මුහුදපත් වෙලා විනාශ වෙලා තියෙන්නේ කොහොමද වස්ත්‍රයක් සකස් කරගන්නේ කියලා දැරෙන තැන අර විසිරීලා තියෙන වී කෑලි පොතු බෙල් වලින් අඳින්න යමක් හදාගත්තා. ඒ වෑයින්ම පෙරවන්න යමක් හදාගත්තා. ළඟ තිබිච්ච දේවාලයකට ගිහිල්ලා විසිකලා තිබිච්ච වළං කැබැල්ලක් අරගෙන පාත්‍රයක් හදාගෙන සුප්පාරක පට්ටන් ඒ මන් දැන්නම් ඒ සුප්පාරක පතුනේ පින්නපාතේ ගිය. ඒ පුද්ගලයාගේ වස්ත්‍ර හරි අමුතුයි. හැසිරීමත් අමුතුයි. මේ අරුම පුදුම මිනිහව දැක්ක ඒ දුපතේ මිනිස්සු හිතුවා මේ රහතන් වහන්සේ නමක් කියලා. එහෙම හිතලා මේ පුද්ගලයාට කැඳල් බත් ආදී උද කරන්න පටන් ගත්තා. පස්සේ පහු වෙනකොට මිනිස්සු මුක්ත කලේ මේ පුද්ගලයාට හඳින්න වස්ත්‍ර ගෙනල්ලා පූජා කළා. ඒත් මේ පුද්ගලයා මේ බාහිය මේක බාරගත්තේ නැහැ මොකද හේතුව මේ ඇඳුම් පළඳින්න ගියොත් එහෙම මට ලැබෙන ලාභ කීර්ති ප්‍රශංසා අඩු වෙන්න පුළුවන් මේ ඉල්ලගෙන ඉන්න ලී පතුරු කෑලි ඇඳුම දැක්කහම මිනිස්සු බොහොම පැහැදිලා ලාභ සත්කාර ලබන දෙනවා ඒක නිසා මෙයා ඒ වස්ත්‍ර ප්‍රතික්ෂේප කරනවා එයාගේ උපනාමයක් හැටියට ධාරුචීරිය කියලා නමකුත් පටබැඳුණා. වචනේ තේරුමින් බැලුවොත් ධාරු කියන්නේ දර ධාර දර චීවරය චීවරය කියන්නේ කොරෝනාදී මේ දර වලින් බීලි කැවිලි වලින් හදාගත්ත සිවුරක් දරණවාය කියන නමින් ප්‍රසිද්ධ වුණා. උම කාලයක් යනකොට මිනිස්සු මේ ਬਾහියට කියන්න පටන් ගත්තා රහතන් වහන්සේ කියලා. රහතන් වහන්සේ කියලා තව තවත් පූජා සත්කාර කරන්න පටන් ගත්තා. මෙහෙම දිගින් දිගටම රහතන් වහන්සේ නමක් විදිහට ධාරුචීරිය මිනිසුන් හඳුනා ගන්නකොට ධාරු ජීවිතයට එමත් නැත්නම් බාහිරට හිතුණා මේ මිනිස්සු රහතන් වහන්සේ නමක් කියලා මට වඳිනවා උදනවා පූජා සත්කාර කරනවා එහෙනම් මමත් මේ රහත් මගට පිළිපන්න කෙනෙක් වෙන්න ඇති සමහර විට මේ ලෝකේ රහත් කෙනෙක් වෙන්න ඇති කියලා මේ බාහියට මේ අදහස පහළ වුණා. මේ වැ දෘෂ්ටිය මේ වැරදි ලබ්ධිය පහළ වුණා. අදත් ඒ වගේ දෘෂ්ටි පහළ වෙච්ච දී පැවිදි ගොඩාක් අය ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ එක පාසකම්ම කෙනෙක් රහත් වුණාය කියලා ඒ පාසකම්ම කියනවලු භික්ෂුන් වහන්සේලාට ඇලිල්ලා වන්දනාමාන කරලා සිල් සිද්ධ කරගන්නට කියලා. දාරු චීරියලා ඉදන් අද මතුටත් ලෝකේ විද්‍යමාන. මෙහෙම මේ සිටිවිල්ල මේ බාහ්‍යකේ හිතේ ඇති වුණායින් පස්සේ මේ සිටිවිල්ල එක්තරා දේවතාවෙක් දැක්කා. මේ බාහ්‍ය සම්බන්ධ අතීත කතාවක් කියන ඔය ඇත්ත දැනටමත් ගන්නවා මේ බාහ්‍ය කියලා කියන්නේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ භික්ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම දැකලා එතනින් ගියාම ශාසනය පිරිහිලා යනවා දැකලා ඉනිමඟක් බැලලා ගලක් කුට්ට නැගලා නොකා නොබී වීර්ය කරපු භික්ෂුන් වහන්සේලා කෙනෙක් දබ්බමල්ල පුත්තේ එතකින් ගියම් සංගීය පරිවරාජක මේ ආදී වශයෙන් පස් දෙනෙක් එයින් එක නමක් රහත් වුණා තව කෙනෙක් අනාගාමී වුණා ඉතුරු පස් දෙනාම කිසිදු විශේෂයක් නැතුව ඒ කාලවත් දෙමේ निराහාරෝ මිය ගියා එයින් එක්කෙනෙක් තමයි මේ බාහිය කියලා මේ බාහිය ධාරුචීරි කියලා මේ කතාවට සම්බන්ධ වෙන්නේ එතකොට අර මේ සිතිවිල්ල දැක්ක දේවතාවා අර අනාගාමී විච්ච යාළුවාය කියලා කියනවා. මේ දේවතාවා බ්‍රාහ්මණ වේශයක් නවාගෙන ඉරුදියෙම ඒ සංයත ඒ බාහියට පෙනී හිටියා හසේ පෙනී සිටියා මොකද හේතුව මෙයා මාත් එක්ක පෙර ආත්මික ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රමණ කෘත්‍යය සම්පාදනය කරපු කෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් බණ භාවනා කරපු කෙනෙක් දැන් වැරදි දෘෂ්ටියක් හිතේ ඇති කරගෙන මේ පුද්ගලයා විනාශ වෙන්න යන්නේ පින්වත්නි එතන තියෙන කාරණාවක් සිල්වතුන් විදිහට පෙනී ඉඳලා මේ ලෝකේ ලාභ සත්කාර කීර්ති ලබනවා කියන එක තරම් වැරද්දක් තවත් ඇත්තේ නැහැ. පොතපතේ සඳහන් වෙන්නේ ඒක බොහෝම ලොකු වැරද්දක් විදිහට ඒ පාපයෙන් ගලව ගන්න මේ වැරදි දෘෂ්ටියෙන් මේ මිත්‍යා ජීවයෙන් ගලව ගන්න ඕන හින්දා බුදුරජාණන් වහන්සේට මේ පුද්ගලයාව යොමු කරවන්න ඕන හින්දා කරුණාවෙන් තමයි ඒ දේවතාව ඒ බාහ්‍ය අවුලෙදී මේ බ්‍රහ්මයන් ආකාශයේ ඉඳලා සංගීත කියනවා බාහ්‍ය නුඹ රහතන් වහන්සේ ළමක් නෙමෙයි ඒ විතරක් නෙමෙයි මුඹ රහත් මගට පිළිපන්න කෙනෙකුත් නෙමෙයි කියලා කිව්වා. එයි මෙහෙම කිව්වේ ඒ පුද්ගලයාට සංවේගය ඇති කරවන. අද කාලේ භාවනා කරලා දෘෂ්ටි අරගෙන ඉන්නන්ට කොච්චර බණ කිව්වත් ඒ ඇත්තන්ට ඒ දෘෂ්ටිය අතහැර ගන්න බැහැ. සමහරු කියනවා ඒක පුද්ගල දෝෂයක් කියලා. කෙසේ හෝ වේවා ප්‍රඥාවේ මදිකමක් කියලයි අපිට හිතෙන්නේ. ඒත් මේ බාහිය මේ වචනේ ඇහිච්ච ගම පෙරපින් තියෙන පාරමිතාව ශක්තියෙන් බබලන උප්පත්ති කර්මජ ප්‍රඥාවෙන් මොනවට ආඩ්‍ය වෙච්ච මේ බාහ්‍ය දාරුචීලිය මේ වචනේ ඇහෙනකොටම කල්පනා කළා බං මොනතරම් දුකු වැරද්දක්ද කළේ රහත් නොවි රහතන් වහන්සේ නමක් කියලා හිතාගත්තා ඒ විතරක් නෙමෙයි මේ దేవතාවා කියනවා නුඹ රහත් මගට පිළිපන්න කෙනෙක්වත් නෙමෙයි කියලා මේ වචනේ අහලා සංවේගීකපත් වෙලා බාහි හිතනවා එහෙනම් මේ ලෝකේ රහතුන් වැඩ සිටිනවාද එහෙමත් නැත්නම් රහත් මඟට පිළිගන්න කෙනෙක් හෝ ඉන්නවාද කියලා සිතවිල්ලක් පහළ වුණා පහළ වෙලා ඒ දෙවියන් අහනවා දේවේන්ද්‍රය එහෙනම් මට කියන්න මේ ලෝකේ රහතුන් වැඩ ඉන්නවාද? එහෙමත් නැත්නම් රහත් මගට පිළිපන්න කෙනෙක් හෝ මේ ලෝකේ ඉන්නවාද කියලා. ඊට පස්සේ මේ දේවතාව කියනවා ඉන්නව බාහිය දෙවියන් විහිද වැඩ ඉන්නව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත් ඒ විතරක් නෙමෙයි අරහත්ත්වයේ සඳහා උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා කියලා බාහිරට මේ దేవතාව කියලා එතනම අන්තර්ග්‍රහණ වුණා. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ ගැන තොරතුරු හිච්ච ගමන් පෙරහුරුවකට වෙන්න ඇති දෙකීමේ ආශාව බණ ඇසීමේ ආශාව පහළ වෙලා පොතේ සඳහන් වෙන විදිහට බොහෝම දුරක් ඒ බිල්වනාරාමයට ඒ දිවුරම් විහෙරට බොහෝ දුරක් ගව් 120ක් වගේ ප්‍රමාණයක් එක දවසින් ගෙවාගෙන ගියා. සාමාන්‍ය මේ කතාව විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මිනිස්සුන්ට පුළුවන් දෙක රැයකින් මේ තරම් විශාල දුරක් යන්නට කියලා. ඒත් පොතපතේ සඳහන් වෙනවා මෙතන බුදුන්ගේ අනුග්‍රහය ලැබිලා තියෙනවා අය. එහෙමත් නැත්නම් දෙවියන්ගේ අනුග්‍රහය ලැබිලා තියෙනවා කියලා. දිවුරම් මෙහෙරේ ඒ භික්ෂුන් වහන්සේලා උදේ දානේ වළඳලා ඒ ශරීරේ ඇලි වැලිකම් දුර වෙන්න එලිමහනේ සක්මන් කර කර ඉඳද්දී මේ බාහිය දුගෙන ගිහිල්ලා අහනවා කොහෙද අර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඒ වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා දිවුරම් බෙහෙර වැඩ ඉන්නවා නමුත් දැන් පිටපාතේ සඳහා පිටත් වෙලා ගිහිල්ලා කියලා. කොහේ ඉඳලා දාවි කියලා ඇහුවාම සුප්පාරක පටුනේ ඉඳලාව කිව්වාම භික්ෂුන් වහන්සේලා පුදුම විලා එහෙනම් මෙතනින් ඉඳගෙන විවේක ගන්න කකුල් දෙකේ තෙල් ගා ගන්නට කකුල් හොද ගන්න දැන් බුදුරජාණන් වහන්සේ වෙලියායින් පස්සේ හම්බ වෙන්න පුළුවන් කියලා කිව්වා එතකොට බාහ්‍ය කියනවා ස්වාමින් වහන්සේ ගල් 120ක් මම එක රැයකින් ගිවාගෙන ආවේ විවේක ගන්න එහෙම බලාගෙන නෙමෙයි මගේ ජීවිතේට කොයි මොහොතේ අනතුරක් වෙයිද කියන්න මම දන්නේ නැහැ ඒ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේට කොයි වෙලාවෙ අනතුරක් වෙයිද කියන්න මම දන්නේ නැහැ මම බුදුන් හොයාගෙන යනවා කියලා එහෙම ඒ බුදුරජාණන් වහන්සේ පින්දපාතේ වැඩපු නගරයේ බුදුරජාණන් වහන්සේව සොයපු ගියා. ඈත පින්දපාතේ වඩින බුදුරජාණන් වහන්සේව දැකලා බොහෝම චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ගොඩක් කාලෙකින් බුදු කෙනෙක් දැක්කාය කියලා සතුට ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බඳලා කකුල් දෙක අල්ලලා පසඟ පිහිටවල වැඳලා කියනවා සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනසේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මේක බණ කියන වෙලාවක් නෙමෙයි මේ පින්ඩපාත යන වෙලාව කියලා. දෙවිනි සැරේ කියනවා ධර්මයේ දේශනා කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ දෙවිනි සැරේ ප්‍රතික්ෂේප කරන තුන්වෙනි සැරේ බාහිර කියන්නේ තුන්වෙනි සරි ප්‍රතික්ෂේප කරනවා. හේතු හැටියට සඳහන් කරන්නේ මේ බුදුන් දැකීමෙන් ඇතිවෙච්ච අධික චිත්ත වේගය, චිත්ත ප්‍රීතිය නිසා මේ විදාවේ බණ කිව්වට ඒ ප්‍රීති වේග නිසා හිතේ එයාගේ ඒ ධර්ම අවබෝධයට අවශ්‍ය කරන தත්ත්වය ගොඩනැගෙන්නේ ඒ වගේම විශාල කාය දෙහසකුත් දරපු කෙනෙක්. ඉතින් මෙහෙම තුන්ගම තුන්වෙනි වතාවේ ප්‍රතික්ෂේප කළා. ඒ හතරවෙනි සැරේට මේ පුද්ගලයා ස්වාමීනි ධර්මයේ දේශනා කරන්නට කියලා කිව්වා. කිව්වායින් පස්සේ තස්මාත්‍ය බාහිය ඒවන් සික්කිතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ අතිශයින්ම කෙඹුරු අතිශයින්ම ගම්බීර වූ ඒ ਸਰවඥ ශික්ෂයේ ඒ අරහන්ත ශික්ෂයේ පෙන්නනවා දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති තස්මාතේ බාහ්‍ය ඒවං සික්කිතබ්බ බාහ්‍ය ඔබ හික්මෙන්න ඕන මෙන්න මේ විදිහට දිත්තේ දිත්තමත්තම් භවිස්සති දෙක්කදී දෙක්කා චල සුතේ සුතමත්තම් භවිස්සති ඇහුවදී ඇහුවා ඉච්චරයි මුතේ මුතමත්තම් භවිස්සති මුත මුත කියලා කියන්නේ දැනගත් කියන තේරුම මෙතන මුත කියනකොට කනත් නාසයත් ශරීරයක් කියන තුනම අරගෙනයි මුත කියලා කිව්වේ. මුතේ මුතමත්නම් භවිෂ්‍යති. කනෙන් දැනගත්තදී ඒක ශබ්දයක්, නාසයෙන් දැනගත්තදී ගන්ධයක්, දිවෙන් දැනගත්තදී රසයක්, කයින් දැනගත්තදී ස්පර්ශයක්. එපමණකට මේක සීමා කරන්නට කිව්වේ. විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිෂ්‍යති. හිතින් යමක් දැනගත්තනම් ඉපමුණාය කියලා ඒ සිතින් දැනගත් මාත්‍රයක් පමණයි කියලා මෙතනින් නවතින්නටය කියලා දේශනා කළා. ඔයත්න්ට මේ දේශනාව ඇහෙනකොට මතක් වෙනවා ඇති අඟුලිමාල මහරහතන් වහන්සේගේ සිද්ධිය. අඟුලිමාල මම නැවතුණා උඹ නවතින්නටය කියලා කීප වචනේ අඟුලිමාල නැවතුනේ නිකම්ම හිම නෙමේ එයත් බොහොම ප්‍රඥාධික අය. මිහිඳු බණ කියලා බුදුරජාණන් වහන්සේ නික්මිලා යන්ට ගියා. එතනින් බැගියා බාහිය මේ ධර්මයේ මෙනෙහි කරලා එතනම අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වෙලා වැඩි කාල මෙලොව ජීවත් වෙන්න හම්බුනේ නැහැ. එදාම බහුපටි කවදකෝ ඊවැසියක් මේ රාතන් වහන්සේට ඇනලා මහපාරේම මරලා දැම්. බුදුරජාණන් වහන්සේ බත් එසෙන් නිම වෙලා ආපහු වඩිනකොට ඒ මල සිරුර බාහියගේ මල සිරුර දෙකලා භික්ෂු වහන්සේලාට කියනවා මින්බලාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේව අරගෙන ගිහිල්ලා ආදාහණය කරන්න ආදාහණය කළා මේ දහතු වරගෙන චෛත්‍යයක් හදන්න එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආවාසයට වඩින මෙතන මේ සබ්‍රහ්මචාරීන් කියලා කියන්නේ මේ ශාසනයේ සබ්‍රහ්මචාරීන් කියලා කියන්නේ තමුන් එක්ක එකම ශික්ෂාවක් රකින මේ අපේ සහෝදර භික්ෂූන්ට කියන නම මම මේ ආම්බන් වහන්සේලාට කියන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාය කියලා. ඒත් පාරේ හිඟන්නෙක් මෙරලා වැටලා හිටියොත් අපි යාට සබ්‍රහ්මචාරී කියලා කියන්නේ නැහැ. ඒ දැන් මෙතන සිද්ධ වුණේ අන්නේ වගේ දෙයක්. මේ අමුතු ඇඳුමක් ඇඳගත්ත මේ මිනිස්යාට බුදුහාමුදුරු සබ්‍රහ්මචාරීන් වහන්සේ කියලා කිව්වා. ඊට පස්සේ ඒ ආවාසයේ දැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා අහනවා මේ පුද්ගලයා කොහෙද මැරිලා ගිහින් උපන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මාගේ පුත්‍රයා ඊතාව පඬිතයි ඔහු පිරිනුවම් පෑවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේශනා කරලා භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි මේ බාහ්‍ය මට කරදර කළේ නෑ. බණ කියන්නට කියලා පෙරත්ත කළේ නෑ. හාර හාර පස්සේ මෙහිල්ලා අහන්න උත්සාහ කළේ නෑ. මම කියපු මේ වහාම අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙමෙයි බුදු කෙනෙක්ගේ ධර්මය ස්වල්පය කියලා හිතන්නත් එපා. බොහෝය කියලා හිතන්නත් එපා කියලා අපි මේ මාතෘකා කරගත්ත ගාතාවත් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. සහ සම්විචේ ගාථා අනන්ත පද සංහිතා අනර්ථයක් සිද්ධ කරවන ගාථා දහසක් ඇති වූ ඒකං ධම්ම පදං සේයු එක ධර්ම පදයක් උතුම් යම් සුත්වා උපසම්පති එය අහලා නිවෙනවා නම් උපශාන්ත වෙනවා නම් ඒ එකම එක ධර්මපද යුක්තම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනා කළා එතනින් මේ සිද්ධිය අවසන්. දැන් මේ කතාවෙන් අපි අරගානට ඕන අපි කරගෙන යන බණ භාවනාවන් වලට ගන්න පුළුවන් දේවල් මේක සූත්‍රයක් විදිහට කියනවා නම් මේක සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ නම බාහ්‍ය සූත්‍රය. මේ බාහ්‍ය සූත්‍රයේ සඳහන් වෙන ඊගාදා තමයි දිත්තේ දිත්තමිත්තම යනාදී වශයෙන් අපි මතක් කළේ. පින්වත්නි කලින් සඳහන් කළේ දිත්තේ දිත්තමත්තං යනාදී සඳහන් වෙච්ච ගාතාව මේ ශාසනයේ තියෙන උපරිම ගැඹුරුම තැනින් පෙන්නලා දෙන ශික්ෂණයක්. මේක උගතුන්ට බොහෝ අමාරුයි තේරුම් බේරුම් කරගන්නට. මොකද හේතුව තනි කරම සංඥාව ඉක්මවා ගිය ප්‍රඥා මට්ටමකට එක සැරේ මත ගැනීමක් මෙතන තියෙන්නේ. ප්‍රබල ඉන්ද්‍රිය සංවරයක්. එක සැරේකට කිසිම කෙනෙකුට මේ කියන්නේ මොකක්ද කියලා අධිකා ගන්න තියා අදා ගන්නවත් බෑ. මේ ප්‍රබල ඉන්ද්‍රිය සංවරය. ඉතින් මේ කාරණාව ටිකින් ටික හරි අපි ලියා ගත්තොත් අපි කරගෙන යන විපස්සනා භාවනාවට උපකාරයක් වෙනවා. භාවනා කරනවායි කියලා මොනවා මොනවා හරි කරපු පරියට තමුන් මේකෙන් තෘප්තිමත් වෙලා මේ භවයේම වැඳුනා මිසක් භවයෙන් අපි මිදුනේ නැහැ පින්වතුනි. ඒකට හේතුව තව සත්වයෙන් ගොඩ නැගෙන විදිහට මොනවා හෝ මොනවා හෝ කරනවා. මේ හිත කියන්නේ පුදුම කපටි දෙයක්. මේ චිත්ත සංකානේ හැදිලා තියෙන්නේ භවයට මිසක් භවයෙන් නිදෙන්න හිම නෙමෙයි. එහෙම එක සැරේ භවයෙන් නිදෙන්න පුළුවන් නම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නට අවශ්‍ය නැහැ. මහායානී ශූන්‍යතා දර්ශනී නාගරජන පාදයන් වහන්සේ දේශනා කරන එක තැනක යම් බුදු කෙනෙක් යමක් අනාත්මයි කියලා දේශනා කළා නම් අනාත්ම වූ දේන් ආත්මයක් සකස් කරගත්තා නම් ඒ පුද්ගලයාව ගොඩ දාන්නට බැරිය කියලා. අනාත්ම වූ දේන් ආත්මයක් සකස් කරගන්නට තරම් මේ හිත වංචනිකයි. දැන් නම් මේ අහලා තියෙන බණ කන්දරාවේ හැටියට මෙලහට රහත් නෙමෙයි බුදු වෙන්න ඕන. මේ හිතේ ඇති නාගරජන හාමුදුරුවෝ කියනවා හොඳ වෙන්න දුන්න බෙහෙතෙන් ලෙඩ වුණොත් ඒක හොඳ කරන්නට බොහොම අමාරුයි. ඒ නිසා අර කර්මී සූත්‍රයේ තියෙන ඒ ගුණ 15 ඔය ඇත්තන්ගේ ජීවිතේට බණ භාවනා කරනවා නම් ඔය ඇත්තන්ගේ ජීවිතේට ලං කරගන්න එහෙම නොවුනොත් දෘෂ්ටිගත වෙනවාය කියන කී සීමාවක් ඇත්තේ නැහැ. ගත ගත වෙච්ච ඇතුල් වෙච්ච බැහැගත් දෘෂ්ටි ගලවනවාය කියන එක සෙල්ලමක් එහෙම නෙමෙයි. කවුරු මොනවා කිව්වත් මේදී මට පේනවා මේක ඇත්තයි කියන තැනින් ජීවත් වෙන්න. මට මේ ඔට්ලෝසුව පේනවා නම් ඔය ඇත්ත මොනවා කිව්වත් මම කියන්නේ මේකට ඔට්ලෝසුව කියලා. අපි හිතමු මේ මහත්ය දන්නවා කියලා මේක ඇත්ත කතාව. මම පිළිගන්න සූදානම් නැත්නම් මම ඉන්නේ ඔරලෝසුව කියන මතේම නම් මේ මහත්ය මට කොච්චර බල කිව්වත් මාව ඔරලෝසුවෙන් ගලවනවායි කියන එක නම් බුදු කෙනෙකුට කරන්න හම් වෙන්නේ දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයාව බුදුන්ටවත් ගලවන්න බෑ කියලා කියනවා. මොකද මේ මිනිස්යාගේ දර්ශනේ මට පේනවා මට පේන නිසා ඒක ඇත්තයි කියන තැනින් ජීවත් වෙනවා. කවුරු කොහොම කිව්වත් එයා ඒක ගලවන්නේ නැහැ. කරණීයමෙත් සූත්‍රයේ මුලින් සඳහන් වෙන ඒ ಗುಣ 15 ඔයත් යෝගාවචර විදිහට ඇසරෙන්න කැමති නම් ඒව ජීවිතයට ඇතුළත් කරගන්න. ඉතින් මේ බාහ්‍ය සූත්‍රේ අපේ මන භාවනාවලට අදාළව කරුණු මතු කර ගන්නට යද්දී ටිකින් ටික කාල වේලාවත් අනුව ටිකින් ටික ටිකින් ටික අපි බලමු කොහොමද මේ දෙයට බැහැගන්නේ කියලා. සාධාරණයක් ඉෂ්ට කරගන්න බැරි වෙයි. ඒ වුණාට ඔය ඇත්තෝ බොහොම සිහියෙන් බණ අහන්න මේ මාතෘකා සම්බන්ධයෙන් බල ඇසීම භාවනාව. මේ මාතෘකා සම්බන්ධයෙන් බල ඇසීම යෝනිසෝ මනසිකාරය. මේ භාවනා සම්බන්ධයෙන් බල හද්දී ඔයත් කැමති උනත් නැතත් ඔයත් අගේ පංචස්කන්ධයේ හිත යනවා කියන එක නවත්තන්න බැහැ. ඒ තරම් ධර්මෝජාව මේ බාහ්‍ය කියන සූත්‍රේ ගැඹිලා තියෙනවා. සරලව අපි ගත්තොත් ත්‍රිශික්ෂාව කියලා එකක් තියෙනවා ඒක දන්නවා දාන සීල භාවනා කියලා කියනවා සීල සමාධි ප්‍රඥා කියලා කියනවා දාන සීල භාවනා පැත්තෙන් බැලුවොත් දානේ සීලය භාවනාව මේවා එකින් එකට අත්වල බැඳගත්තු ධර්ම. මේ බුද්ධ ශාසනයත් කියන්නේ දන් දෙදී ඉන්න නෙමෙයි. චිත්ත පරිස්කාරත්හය චිත්ත බලංකාරත්තහල් දානං දීති. දන් දෙන්නේ සමති විපස්සනා සඳහා. සමති විපස්සනා සඳහා දානයක් දෙන්නේ. එතකොට අත්තු උපකරණ පරිචාග චේතනා දානං නාම. දන් දෙනවා කියලා කියන්නේ තමුන් සතු දෙයක් අතහැරීමේ චේතනාව. දැන් මේ චේතනාවෙන් දන් දෙනකොට ටික ටික මෙයාව ධර්මයටයි ලාභ වෙන්නේ. දන් දෙන්නේ පින් කරන්න නෙමෙයි අතහරින්න පුරුදු වෙනවා කියන තැනකින් බුද්ධ ශ්‍රාවකයා හුරු වෙනවා. අතහැරීම ටිකෙන් ටික කරගෙන යනකොට මේ හිතේ තියෙන විසින ලෝභය අයින් වෙනවා. නැත්නම් දිව්‍ය ලෝකයන්ද එහෙමත් දැන්නා හොඳ රැකී ආරක්ෂා ලැබෙන්න, ග්‍රහපල දුරු වෙන්න, මේ ආත්මෙ ලැබිච්ච නැති ටික ලබනාත් ලබන්න নানা ප්‍රකාර අරමුණු වලින් දන් දෙන්න ගියාම මේ ශාසනික අර්ථය වැහිලා යන්නේ බොහෝම වේගෙයි. චිත්ත පරිස්කාරත්තා චිත්ත අලංකාරත්තාය කියලා සිතේ පරිස්කාරයේ පිණිස සිතේ අලංකාරයේ පිණිස එවත් නැත්නම් සමද විපස්සනා පිණිස දන් දෙනවා නම් හිත බොහෝම වේගෙයි පිරිසිදු වෙන්න පටන් ගන්නවා. මොකද අතහැරීම මෙයා වඩන්නේ. අතහැරීම වඩනකොට ඒ සමග වෙන ධර්මයක් තමයි නිද්වේෂයත් මේකට ප්‍රතිවිරුද්ධ දෙයක් කියලා. මේ කියන දේ නොතේරෙන්න පුළුවන් මොකද හේතුව මේ අදහසින් සියදාන නමයක්ම දාන ආදී පිංගම් කරන්නේ නැති හින්දා. ඒ සිත පිරිසිදු වෙන්න දන් දුන්නොත් සිතේ පිරිසිදු භාවය ඒ පුද්ගලයාටම දකින්නට පුළුවන්. පිරිසිදු භාවය දකින්නවායි කියන්නේ මේවායේ ද්වෛතාවක් තියෙනවා. අපිරිසිදු භාවයක් නොදැක පිරිසිදු භාවයක් දකින්න බෑ. නිදන් දින හිත පිරිසිදු වෙන භාවයෙන් දැක්කහම සිත අපිරිසිදු වෙන්නේ මොනවෙන්ද කියලා ඊට පස්සේ ඉබේටමයි අහුවෙන්නේ. පාණාතිපාතා වේරමණිය අදින්නාදාන වේරමණිය කාමීස මිච්ඡාචාරා වේරමණිය යනාදී වශයෙන් ඒ කුණ්ඩලය දකින්නවා දානෙන් නම් මගේ හිත පිරිසිදු වෙනවා. ඒත් මේ සත්තු මරණයකින් මගේ හිත කොච්චරනම් කෙලසෙනවාද කියලා. සීලේ වටිනාකම හාමුදුරුවෝ බණ කිව්වටවත් බුදුහාමුදුරුවෝ සූත්‍රවල දේශනා කරපු පළියටවත් නෙමෙයි තමුන්ගේ ජීවිතේ තමුන්ටම දැනෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව හින්දා. වෙන දෙයක් හින්දා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සික්ඛාය සංඥා උපජ්ජಂತಿ මහණෙනි මේ ධර්ම ශික්ෂා උපදින්නේ මේ ධර්ම සංඥා උපදින්නේ ශික්ෂාව කියනවා හික්මෙන්ද කියලා සික්කක වික්‍රේ හික්මෙන්ද කියලා එහෙනම් මේ දානේ හරියට හික්මුණොත් ආයි පිටිපස්සෙන් වේලලා කරගෙන බණ කියන්න ඕනේ සීලෙද ඒක වටිනකම ඉබේටම තියෙනවා එතකොට එයා පාණාතිපාතා වීරමණිය සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කුමක් නිසාද මේ හිත දිහා බලන්නේ? මේ සිත කියන එක විපිලිසර වෙන්න ප්‍රධාන හේතුව මේ දුස්සීලකම. මේ හිත දුස් මේ විපිලිසර වෙලා තියෙන්නේ ලොකු දුස්සීලකම් හින්දා. භාවනා කරන්න ගියාම සමහරු කියනවා සීලය අවශ්‍ය නැහැ කියලා. ඒත් ඔයත් දන්නවාද එක කාලයක් යනකොට මේ මේ යෝගාවචරින් බිය උපදින්නේ. ඒ මේ යෝගාවචරෝ ධර්ම මාර්ගයෙන් විසිරෙන්නේ. ඒ මේ තරම් පැහැදිලිව ඇත්ත පිළිපිළි මේ ධර්මයේ සැක කරන්නේ. ඒ භාවනා අධ්‍යක්ීම් ලැබෙනකොට බිය වෙන්නේ. කවුරුවත් දන්නේ නැහැ මේ යට තියෙන්නේ දුසිලම. ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේ මහණෙනි මුලින්ම මුල පිරිසුදු කරගන්න සීල පිරිසුදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සීල ශික්ෂාවේ හරියට හිමුණොත් අවිපටිසාරත්ථය කෝආනන්ද කුසලානි සීල මේ කුසල සීලේ ස්වභාවය කාණන්ද විපිලිසාර නැති බව සමතේට නම් බොහෝම අනුග්‍රහ සහිත සම්පතිපස්සනා කියලා බෙහෙත කරනව නෙමෙයි මේ හිත විපිලිසර නොවී තියෙන මේ සීලේ බොහෝම වටිනවා. අපි ප්‍රතිසාරත්තාය කෝආනන්ද කුසල සීල. කුසල සීලේ අර්ථය විපිලිසර නොවී. මෙන්න මේ විපිලිසර නොවී විශාරද භාවයට අමංකු බොහෝතෝ කියලා කියනවා ඒ කියන්නේ ඕන තැනකට විශාරද ලැබෙන්න පුළුවන් හැකිලෙන්න ඕනේ ඒ වාගේ ලක්ෂණ මේ සීලෙන් නිසා ලැබෙනවා මේ ලැබෙන ලක්ෂණ මුක්ති විඳිනේ පුද්ගලයා මේ අවිපටිසාරත්‍ය මුක්ති විඳින පුද්ගලයාට ඉදී තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට ඒ මානසිකාරය බැඳීම හේතු කරගෙන මේ නිවන් ධර්මයන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්ම ඉවත් කළ යුතුය. මේ වැනි විපිලිසර භාවයක් මේ ඇති වෙන්නේ කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. මේ ධර්ම මාර්ගයේ හැටි බුදුරජාණන් වහන්සේ පහාරාදර කියන්නේ පහාරාද බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ ටිකින් ටික ගැඹුරු ඒ වගේම මේ ශාසනයේ මේ සාගරේ කුණු තියාගන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය ටික ටිකින් ටික ගැඹුරුයි. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ කුණු කෙලෙස් තියාගන්නේ නැහැ. ඊට පස්සේ ඉබේ තමයි ඉබේ තමයි කියලා කියන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර යෝනිසෝ මානසිකාරේ සද්ධර්ම ශ්‍රවණ ධම්මාන ධම්ම ප්‍රතිපදා කියන මේ හතර මේ පුද්ගලයාට සම්බන්ධ වුණොත් මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. මේ ත්‍රිශික්ෂා මාර්ගය ඔස්සේ ගමන් කරන විදිය. තවත් ටිකක් ගැඹුරින් බැලුවොත් කාල වේලා වේගින් ගිවියරුන් තවත් ටිකක් ගැඹුරින් බැලුවොත් අපි භාවනාවක් වඩනවා. මූල කර්මස්ථාන විදිහට පිම්බීම හැකිලිම හෝ ආනාපාන සතිය හෝ එහෙමත් නැත්නම් මේ මුළු ධරත කයම තමුගේ මුල් කර්මස්ථානය කරගෙන වාසය කරන මෙහෙම මේ මූල කර්මස්ථානයේ කරගෙන වාසය කරනකොට අපි මේ ටිකින් ටික යන්න ගන්න මේ සූත්‍රයේ අර විත්තේ විත්තමත් යනාදි වශයෙන් හඳුන්වපු කොටසට මෙහෙම භාවනා කරනකොට හිත පිට යන්න පුළුවන් හිත වික්ෂිප්ත වෙන්න පුළුවන් නැත්නම් নানা ප්‍රකාර අරමුණු ඔස්සේ හිත ඇදලා ගිහිල්ලා කාමච්ඡන්ද ආදී නිවර්ණ ධර්මයන්ට අහු වෙලා මේ ධර්ම මාර්ගයෙන් එළියට විසෙන්න පුළුවන්. අපි හිතමු විපස්සනා භාවනාවක් කරනවායි කියලා. මේ විපස්සනා භාවනාවක් කරන කෙනා මුලින්ම තෝරගන්න ඕනේ ප්‍රකට අරමුණ. පටන් ගන්නකොටම තමට නොදැනෙන සිව් සූක්ෂම අරමුණු භාවනාවට ගන්න හොඳ නැහැ. හිත විසිරෙන්න බලන. ප්‍රකට අරමුණක හිත පවත්වන්නට ඕන. ආචාර්යවරුන් වහන්සේලා සඳහන් කරන්නේ යථා පාකටං වශයෙන් විපස්සනා විනිවේසෝ. විපස්සනා විදස ගන්න ප්‍රකට දීකේ ආනපාන හොවේවා පින්නේ හැකලින් හොවේවා ප්‍රකට දෙයකින් බැසගන්න. සරල ශික්ෂණයක් විදිහට හිතෙන් තැන් කර ගැනීමේ ශික්ෂණයක් විදිහට අපි උදාහරණයකට අරගමු ආනාපාන සතිය ඔය ඇත්තු කරන මූල කර්මස්ථාන ඒ ඒ වාට යොදා ගන්න පිම්බීම කෙලින් හෝ කය දෙස බැලී උස්ම ඉහළ ගනිද්දී මේ ඉහළට ගන්න උස්මයේකින් සිහි පිහිටි උෂ්ම පහළ හෙලද්දී ඒ පහළට හෙලන උෂ්මයේ කියන සිහි පීඩ. එච්චර. පස්ස සිස්සාවේති සික්කති පස්ස සිස්සාවේති සික්කති. මේක හික්මීමක්. හරියට අර සීලයේ වේරමණිය කිව්වා වගේ ඒකෙන් වෙන්වීම මේකේ තියෙන හික්මීම. මේ දෙකේ හික්මීම. මේ මූල කර්මස්ථානයේ හිත පිට ගියා කියන්නේ ශබ්දයකට ගියා නම් බොහෝම නිවාඩු පාඩුවී කලබලක් නොවී කිවි හිතක් නැතුව ශබ්දයක් ශබ්දයක් කියලා හිතන. එතකොට බොහෝ විට ආපහු මූල කර්මස්ථාන හොයාගෙන හිතෙනවා. එහෙම ඉන්නේ නැත්නම් ටිකක් කියලා මෙනෙහි කරලා ඒක අමතක කරලා දාලා ආපහු මූල කර්මස්ථානට ගන්න. මොන අරමුණට හිත ඇදලා ගියා තමුන්ට ඒ වැටහෙන ස්වභාවයේ මෙනෙහි කරලා එහෙම මෙනෙහි කරනකොට විපස්සනා පැත්තෙන් නම් කනික සමාධිය කියලා කියනවා. ඒ කන වශයෙන්, ෂණ වශයෙන් ඒ විපස්සනාවේ බලයට හිතේ සමාධියක් හටගන්න පටන් ගන්නවා. සමාධිය කියලා කියන්නේ මොකද්ද දෙන්නවත්නි? කාමච්ඡන්ද නැහැ. ව්‍යාපාද නැහැ. තීන මිද්ද නැහැ. උද්දච්ච කුච්ච නැහැ. විචිකිච්ඡාව නැහැ. හිත සංසුන් වුණාම සම්මර්ෂණය කරලා බලන්න මගේ හිතේ දැන් කාමච්ඡන්ද තියෙනවා. ව්‍යාපාද තියෙනවද? තීලුද්ද තියෙනවද? උද්දච්ච කුච්ච විචිකිච්ඡාද තියෙනවද? මේ පහ නැත්නම් සමාධියක්. මේ සමාධිය ඊට පස්සේ ටිකින් ටික ටිකින් ටික වඩා වර්ධනය කරගන්නයි තියෙන්නේ. විපස්සනා පැත්තෙන් බලනකොට මූල කර්මස්ථානයේදී හිත පවත්වනෝ උඩට ගන්නකොට හුස්ම උඩට ගන්න හුස්ම පල්ලයට එළනවන පල්ලයට එළන හුස්ම වෙන අරමුණට හිත ගියා නම් සම්දයන් ඒ නමින් මෙනෙහි කරනවා තවත් වැඩි දියුණු විදිහට හිත පිට ගිය බව දැනගන්නවා ඒක දියුණු යෝගාවචරින්න කරන්න පුළුවන් හිත පිට ගිය බව දැනගත්ත සනේ ශලේම ඊතා වේගයෙන් හිත ආපහු මූල කර්මස්ථානයට පැනනවා පැමිණෙනවා ඒ විදිහට කරගෙන යන්න පුළුවන් මොන අරමුණකට හිත ගියත් රූපයකට වේවා වේදනා සංඥා වේදනා ශබ්ද ස්පර්ශ මේ මොකකට හිත ගියත් ඒ වායේ තමන්ගේ ප්‍රකට ස්වභාවයෙන් හැපෙනවා තැපෙනවා හරි වේදනාවක් වේදනාවක් හරි කියලා එක මෙනෙහි කරන මූල කර්මස්ථානයට ගන්න මේක හිල්ල පූර්ව ප්‍රතිපදාවේ පූර්ව භාවයේ මෙහෙම කරගෙන යනකොට මේක තව අලුත් වෙන්න ඕන මේක තව වෙලි දියුණු වෙන්න ඕන ආනාපාන සතිය බලනවා නම් මේ වායේ ස්වභාව ලක්ෂණයට හිත පවත්වන්ට පඨවි ආපෝ තේජෝ වායු කියන මේ ස්වභාව ධර්මතා මේ ස්වභාව ධර්මතා වලට හිත එල්ල කරන්ට ඕනේ මේ හිත ඉල්ල කිරද්දී ප්‍රධාන වශයෙන් මතක තියාගන්න පඨවි ධාතුව කියලා කියන්නේ පඨවි ධාතුවක් මිසක් හැඩයක් හෝ වර්ණයක් හෝ තියෙන දෙයක් එහෙම නෙමෙයි. මේ වයිතව ලක්ෂණ බොහෝමයක් තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් මේක දැනගන්න ඕන. පඨවි ධාතුව නම් තද ගතියක පමණයි හිත පවත්වන්නේ. චක්කුණා රූපං විස්වා කියනකොට කියනවා හරියට මේකෙන් දුන්නේ විද්‍යා හා සමානයි කියලා. දුන්නේ විද්‍යාය කියලා කිව්වොත් තුවක්කුගේ වෙඩි දිග්බාය කියලා කියෙන්නේ ඒ වගේ පඩවි කියලා කියනකොට හැඩයක් තියෙන්න බෑ වර්ණයක් තියෙන්න බෑ පඩවි ස්වභාවයටම පමණක් හිත යොමු කරවන්න අන්නේ පඩවි ස්වභාවයටම හිත යොමු කර ගැනීම මුතේ මුතුමත්තා මේ විඳින දේ නිදි මාත්‍රයක් බවටපත් වෙන තැන. ඒ ඒක සම්පූර්ණ නැහැ. තවත් ශික්ෂණ තියෙනවා නමුත් සරලව කියනවා නම් මේ ඒ ශික්ෂණේ තවත් එක ආරම්භයක්. ශබ්දයක් ඇහෙනවා නම් ශබ්දයෙන් පමණ හිත දාන්නේ. මේ ෆෑන් එකේ ශබ්ද ඇහෙනවා නම් ශබ්දයට හිත දාපු ගමන් ෆෑන් එක කියන දේ වින් වෙනවා ඉබේටම. එතකොට ශබ්දේ එකක් ෆෑන් එක ප්‍රපංචයක් නෙවෙයි නම් ෆෑන් එක කියන්නේ තව එකක්. ශබ්දෙට ෆෑන් නැති නැහැ. ගන්ධයකට හිත දානවා නම් හිත දාන්න ඕනේ ගන්ධයට. එතකොට අනුකෝර සුවඳද කෑම සෝදෙද මේ සියල්ලක්ම වෙනම ධර්ම. ගන්ධය කියන්නේ වෙනම ධර්මයක්. මේ විදිහට වෙන් කර හඳුනා ගැනීමේ අභ්‍යාසය අර පූර්ව අභ්‍යාස කරපු කෙනාට පටන් ගන්නට පුළුවන්. ඒත් මේ ධර්ම දේශනාවේ සඳහන් වෙන දිත්තේ දිත්තමත් යනාදී තව බොහෝ දුරදී නමුත් මේ ශික්ෂණය බොහෝම වැදගත් වෙනවා පූර්ව ප්‍රතිපදාවක් විදිහට මේ තියෙන මනෝමය ලෝකේ විනිවිද දකින්න. අපි හිතමු ස්පර්ශයක් දැනෙනවායි කියලා. ඔයත්නම් දැන් මේ ශරීරයේ හැප්පෙනකොට ඇඳුම් තියලවා කියලා තේරෙනවා, මහ පොළොවේ ඉන්නවා කියලා තේරෙනවා, පෙදුරක් උඩ ඉන්නවා කියලා තේරෙනවා, කුකුවක් උඩ ඉන්නවා කියලා තේරෙනවා. ඉතින් මේ තද ගතිය මෙනෙහි කරනකොට ඔය තද ගතියෙදම හිත දැම්මේ නැත්නම් ඔය ඇත්තු මෙනෙහි කරලා තියෙන්නේ වෙනත් ධර්මයක්. ඔය ඇත්තන්ගේ හිත ප්‍රමාදයට වැටලා තියෙන්නේ. තද ගතියට හිත දැම්මායින් පස්සේ අනිකුත් ඒ මනෝමය චිත්‍රය පින් වෙලා පේනවා. ඒ විදිහට එකට පොදියක් වශයෙන් තියෙන මේ ස්කන්ධ එහෙම නැත්නම් මේකට ගෙහිච්ච ආයතන වෙන වෙන විදිහට මර්මස්ථානේ බලලාම හිත පිටවන්න අන්න එතකොටයි මේකට වැටලා තියෙන කුණ රොඩ දෙන්නේ ඒ දිනු කළොත් මේ කාම ලෝකයෙන් මිදලා රූපාවචර මට්ටමටපත් වෙනවායි කියන එක ඉබේටමයි සිද්ධ වෙන්නේ. සික්ඛාය සංඥා උපජ්ජಂತಿ සික්ඛාය සංඥා නිරුච්ඡಂತಿ මේ විදිහට දැන් අපි තවත් ගැඹුරට මේක ගිහින් බැලුවොත් භෝග තෘෂ්ණිකා කියලා සංස්කෘත වචනයක් තියෙනවා ඒකෙන් කියවෙන්නේ මිරිඟුව කියලා. මිරිඟුවද කියන්නේ සංස්කෘතයෙන් බුග තුෂ්ණිකා. පාලියෙන් කියන්නේ මරීචි. සිංහලෙන් මිරෝ. පායන කාලේ එමු වගේ සත්තුන්ට ඈත පේනවා මිරුව. මුවා මොකද කරන්නේ? බොහොම වේගයෙන් දුවගෙන යනවා දිය හොයාගෙන. ඒ වතුර වගේ පිරිච්ච තැනට දුවගෙන ගියාම එතන ඉදී ඇත්තේ නැහැ. ආපහු පිටිපස්ස හැරලා බැලුවොත් ආපහු පටන් ගත්ත තැන ආයි වතුර වගේ පේනවා. මම අහලා තියෙන කතාවක් මම දන්නේ නැහැ. හඳට ගිහිල්ලා පෘථිවිය දිහා බැලුවහම පෘථිවිය පේන්නේ හඳක් වගේ. ආන්නේ මුවා මිරුගෝ ගාවට ගිහිල්ලා පිටිපස්ස හැරලා බැලුවොත් ආයෙ පේන්නේ හිටපු තැන වතුර තියෙනවා වගේ. ආන්නේ වාගේ මේ අරමුණු දේවල් දොරවල් යාන වාහන ඉද කඩන් නේදෑයු ගෑනු පිරිමි ළමයි ඉරහඳ තාරකා මහා සාගර ජනාදී වශයෙන් පෙළුණාට ළඟට ගිහිල්ලා බැලුවොත් එතන තියෙන ශූන්‍යතාවය හරියට මිරුවක් වගේ එතන හිස් වුණාට ආපහු වටපිට බැලුවොත් තවත් මොනවා හරි දෙයක් පේන්න තියෙනවා. බුරු විපණිත ස්වාමීන් වහන්සේ කමඨා සුද්ධ කරද්දී කියනවා එක තැනකදී කියනවා අරමුණට මොකද්ද සිද්ධ වුනේ කියලා කියන්න කියනවා. ඒ පොයි ඒ ඒ කාරණාව ගොඩක් යෝගාවචරයෝ පන්නනවා මොකද ඒක යෝගාවචරයේ වැරද්දක් නෙමෙයි ඒ තණ්හාව හින්දා වෙන දෙයක් ගත් ආරමුණ ක්‍රීස්යකා වගේ ඉස්සලා යනවා ළඟට ගියාම ඇති දෙයක්වත් නැත්තේ නමුත් ආපහු මානසිකාරේ උදල බලනකොට ශබ්දයකට ගිහිල්ලා ශබ්දයේ හිස්කින් දැනගන්නකොට අනිත් පැත්තෙන් වෙන ශබ්දයක් හරි රූපයක් හරි ගන්ධයක් හරි ඉතුරු වෙලා තියෙනවා විද්‍යාවෙන්දී මොකද කරන්නේ? ඒ දර්ශනවලට අපහාස කරනවා නෙමෙයි. ඕම් කරන්නේ මේ අරමුණ ඔස්සේ වේගී දුවන එක මේ අරමුණ හඹාගෙන යන එක. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒවා තතේව චිත්‍රානි මේ ලෝකේ ලස්සනයි ඒවා එහෙම්ම තිබිද්දේ ඒකේ ඇත්ත දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් මේ නාම රූප සංඛ්‍යාත මේ මිරිඟුව පින්වත්නි අපිට පේන්නේ යමක් හෝ දෙයක් විදිහට සත්වයක් විදිහට පුද්ගලෙක් විදිහට දේවල් දරවල් විදිහට තමුන් විදිහට අනුන් විදිහට තමුන් අනුන් විදිහට තමනුත් ලෝකයක් විදිහට යන ආදී වශයෙන් මේ සම්බන්ධකම් අවුත් නමුත් ළඟට ගිහිල්ලා බැලුවාම එහෙම දෙයක් ඇත්තේ නෑ. පස්සතෝ විය සස්සිතෝ විය කායති කවු හරි කෙනෙක් තියනවාය කියලා බැලුවොත් මොනවාම හරි දෙයක් පෙනේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා පස්සතෝ නත්ති කිංචනම් නුවණින් දකින කෙනාට මෙහි කිසිවක් ඇත්තේ නැහැ. ඉතින් මේ දිත්තේ දිත්ත මත්තංගය කියන මේ තැන මේ ආදී වශයෙන් කම ක්‍රමයෙන් කම ක්‍රමයෙන් දෙමුරට යනවා. මේ විස්තර කරන්න ඉදිච්ච මාතෘකාවේ සත්‍ය වශයෙන්ම තව ගොඩාක් කරුණු කාරණා තිබුණත් කාලසටහනේ හැටියට තුනට අපිට ධර්ම දේශනා ඉවර කරන්නට තියෙනු. ඉතින් මම හිතනවා කිටි හෝ මේ විස්තර කරගන්න ඉදිච්ච ධර්මයේ තමුන්ට වැටහෙන ස්වල්ප හෝ කොටසක් තියෙනවා නම් ඒ ස්වල්ප හෝ ශික්ෂණයක් භාවනා මාර්ගයක් සරල හෝ භාවනාවක් හෝ වැටෙනවා නම් ඒ වැටෙන විදිහට ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න කියලා ඉතින් මම මේට වඩා ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. උතුරට ධර්ම දේශනාව අවසන් කරන්න තියෙන සීල දිනාටම පෙරවන් සන්න ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාව අවසන් කරමු. සීල දිනාට පෙරවන් සන්න. අපි ගාථාදී සජ්ජායනා කරලා පින්කම අවසන් කරමු. සීල දිනා මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්නේ हित्ताविताचरान्भिः सम्पदां पुण्यसम्पदं सर्वे देवानुमोदन्तु सर्वसम्पत्तिसिद्धिया हित्ताविताचरान्भिः सम्पदं पुण्यसम्पदं सर्वे नेता अनुमोदन्तु सर्वसम्पत्ति हित्ताविताचरान्भिः सम्पदं पुण्यसम्पदम् සබ්බේ සත්තා අනුමෝදන් සබ්බ සම්පatti ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරන්ති ඉදං ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදං ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදං ඕදාතේනං හෝතු සුඛිතා හොන්තුදාතේ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිවාය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිවාය ඉමිනෝ පුඤ්ඤ කම්මේන ධම්මේ බාලු සමාගමු සතං සමාධිමු යවදෝ දිබ්බානු පත්තිය අපිත් මහා සංඝරත්නයේ වෙලින් නැත්නම් ආශිර්වාද කරනෝ විදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝාෂ භාවයට පත් වේවා කියන මහා සංඝරත්නය අනුමත කරගෙන වන්දනා කරගන්නට අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti නිවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු